ප්‍රශ්නය. ඔබ දන්නවා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 500ක් ගිය තැන අපගේ නාගසේන මහරහතන් වහන්සේ සහ ග්‍රීක අධිරාජයෙක් වූ මිලිඳු රජු අතර ඇති වුණු සදහම් සංවාදය එය මිලිඳු රාජ ප්‍රශ්නය ලෙසින් ඔබ දන්නේ. ඉතින් මේ අසිරිමත් සදහම් සංවාදයේ නිසා අපගේ නාගසේන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ ප්‍රඥප්ති පරයාය විසද කොට විවරණය කරමින් ඒ මතු කළ ගැටලු මනවින් පෙහවදාලා. ඒ නිසාවෙන් සිදුවුණු ශාසන අභිවෘද්ධිය ඉතා විශාල එකක්. දෙව් මිනිස් ලෝකයාට මහත් වූ සැප සැලසුණා. ඉතින් මේ වෙසක් කාලයේ අපගේ පින්වත් වැලිමඬ සද්දාශීල මාහිමිපාණන් වහන්සේගේ කාරුණිකත්වය නිසා අපට අවස්ථාව ලැබෙනවා ඒ වූ මිලිඳු රාජ ප්‍රශ්නය නම් ග්‍රන්ථය සහ ඒ ග්‍රන්ථයේ අන්තර්ගත සියලු කාරණා පිළිබඳව විවරණ සපයන්න එහෙම නැතිනම් මේ පිළිබඳව සදහම් පිළිසඳරක් ලෙසින් සංවාදයක් ලෙසින් ඔබට දහම් දායාදේ සිදු කරගන්න අපට අවකාශ ලැබෙනවා. ඉතින් මේ මොහොතේ අපි තාම ගෞරවයෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ඒ පූජනීය ශිෂ්‍ය රත්නයන් වහන්සේ පූජ්‍යපාද වැලිමඩ ශ්‍රද්ධාශීල අපගේ ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා උන්වහන්සේ තමයි රැ මුළුල්ලේ බෝධි වර්ණාව සිදු කරමින් අපට විද්‍යාශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගැන කියලා දුන්නේ. ඒ වගේම යසෝදරා රහත් මෙහෙණින් වහන්සේ ගැන රෑ මුළුල්ලේ අපට කරුණු පවසා වදාළේ. ඒත් එක්කම පසුගිය වෙසක් සමයේ තෙමඟුල් වර්ණාව සිදු කරමින් අසිරිමත් බුදු ගුණ පිළිබඳව අපිව භක්තිමත් කළේ අප තුල මහත් වූ ශ්‍රද්ධාව ඇති කළේ පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මොහොතේ උන්වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් වැඩම කරන්නට යෙදුණා. අපි තාම ආදරෙන් ගෞරවයෙන් පාදාභිවන්දනෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාව පිළිගන්නවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාතු විශේෂයෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ සිදු කරන මේ දහම් විවරණේ පිණිස සදැහැති දායකත්වයක් පිරිනමා තිබෙනවා අද දින මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් ප්‍රසංගිකාරණ සිංහ මෙනවිය සහ කසුන් චතුරංග රණසිංහ මහත්මයා විසින්. ඉතින් මේ පින්වත් උදවිය අපි මෛත්‍රියෙන් සිහිපත් කරගෙන මේ සංවාදය මේ පිළිසඳර ආරම්භ කරමු. නැවත වතාවක් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි තාම ගෞරවයෙන් වන්දනා කරනවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපේ පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නය පිළිබඳව ස්වාමීනි අපට කරුණු පැහැදිලි කරලා දෙන්න. මිලිඳු රාජ ප්‍රශ්නය කියන මේ ග්‍රන්ථය පිළිබඳව අපි අනාදිමත් කාලයක් තිස්සේ අහනවා. ඉතින් අපි ශ්‍රී සද්ධර්මය ගැන කතා බහ කරද්දී අපි දන්න කාරණාව තමයි ත්‍රිපිටකය අපි ඉතා හොඳින් දන්න දේ. ස්වාමීනි මේ මිලිඳු රාජ ප්‍රශ්නය කියන ග්‍රන්ථය කුමන ස්ථානයකින් අපට දායාද වෙනවද නැත්නම් ත්‍රිපිටකයේ තැනකින්ද මේ ග්‍රන්ථය දායාද වන්නේ ආදි වශයෙන් මේ පිළිබඳව ඔබ වහන්සේ අපට කරුණාවෙන් පහදා දෙන සේක්වා ස්වාමීන් වහන්සේ නමෝ බුද්දාය පළමුවෙන්ම নমස්කාර කොට සිටිනවා මිලිඳු රාද ප්‍රශ්නේ නැමැති මිහිරි සදහම් රසය අපි වෙත ලබලා දුන්නේ දහම් මිහිර අපිට ලබලා දුන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ පරිවර්තනය කළ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුප ස්වාමීන් වහන්සේ ඒ නිසා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සාදු ඒ වගේම මේ මිලින්ද රාජ මිලින්ද රාජ ප්‍රශ්නයේ දහං කතිකාවත අපිට යම්තාක් සදහැවතුන්ට අහන්න සරස්වන්ට ලැබෙනවාද ඒ සියලු කටයුතු සඳහා අපගේ ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයේ සැලසේවා විශේෂයෙන් මේ පින්වත් මහත්මයා මේ මිලින්ද රාජ ප්‍රශ්නය ගැන කියන්න තියෙන්නේ මිලිඳු රාජ ප්‍රශ්නය කෙනෙක් කියවලා නැත්නම් එයාගේ ඇස් දෙකෙන් වැඩක් නැහැ. මිලිඳු රාජ ප්‍රශ්නේ දහම් රස විඳලා නැත්නම් ඔහු රසය දන්නේ නැති තරම්. එච්චර ප්‍රණීත දහම් පරයයක්. එච්චර ප්‍රණීත දහම් පරයයක්. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට ධර්ම ඉගෙන ගන්නකොට ත්‍රිපිටකය ඉගෙන ගන්නේ සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ. එතකොට මිලිඳු රාජ ප්‍රශ්නය දැන් ඔබතුමා ඇසූ කාරණාවත් එක්ක මේ ත්‍රිපිටකයේත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියලා. මිලිඳු රාජ ප්‍රශ්නය ත්‍රිපිටකාගත කරුණු ඇසුරින් නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද රජතුමාගේ ප්‍රශ්න විසඳන ආකාරය තමයි තියෙන්නේ. මේක හරිය වැදගත් එතකොට කොච්චර මේ ධම්පරයය අපි ධර්මයේ හැසිරෙන කෙනෙකුට උපකාර වෙයිද කියලා තේරුම් ගන්න මේ දහං කතිකාවත ඉදිරියට ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා. එතකොට මේ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ මෙහිමයි. මිලිඳු රාජ ප්‍රශ්නය ත්‍රිපිටකයේ ඇසුරෙන් මහරහතන් වහන්සේ නමක් තවත් කෙනෙක්ගේ ප්‍රශ්නවලට උත්තර දීම. හැබැයි මේ උත්තර දීම තුලින් මතුවෙන දහම් අර්ථ සුළුපටු නැහැ. දැන් සාමාන්‍යයෙන් අපිට ධර්මයේ ගලපා ගැනීමේ දෝෂයක් තියෙනවනේ. ඔන්න දැන් උදාහරණයක් කියන්නම්. අපි කිව්වොත් අනේ පිටු සිටුතුමා රංකාවන අතුරලා ජේතවනාරාමයේ මිලදී ගත්තා. ඔන්න එක තැනක දාන් පරයයක් තියෙනවා. ඉස්සර වෙච්ච සිද්ධියක්. ඒ වගේම තවත් තැනක තියෙනවා අනේපිඩ සිටුතුමා හොදුයි බතුයි කන තරමට දුප්පත් වුණා කියලා. එහෙම තියෙනවා නැතනත් එනක් තියෙනවා. ඉතින් අපි දැන් යම් දහං අර්ථයක් ගත්තොත් මෙහෙම ඒ කියන්නේ රන් කහවණු අතුරලා දෙව්රන් විහෙර මිලදී ගත්ත මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායකයා යම් දවසක හොදිබතුයි කන මට්ටමටත්පත් වුණා නම් අපි වාගේ මිනිස්සුන්ට ජීවිතේ කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලා හිතනකොට ඒ දහං අර්ථයෙන් මිනිස්යාට ජීවිතේට මොහොන දෙන්න යම්කිසි අර්ථෝපත්‍යක් සිද්ධ වෙනවා. තේරුණා නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේම තියෙන කරුණු මිනිස්යාගේ හිතේ ඇති වෙන ප්‍රශ්න විසඳා ගැනීම පිණිස කොහොමද යොදවාගන්නේ කියලා මේ දහම් මේ මිලින්ද රාජ ප්‍රශ්න දහම් පරයයන් මනාව ඉස්මතු වෙනවා මේ වාගේ දහම්පරයායක් නාගසේන මහරහතන් වහන්සේ හැරනම් මේ වාගේ විස්තර කරන්න කෙනෙක් නම් හිතා ගන්න බෑ. ඒ උන්වහන්සේගේ හද මඩලෙන් ඒ දහන් අර්ථ මතුවෙනවා මේ දිය උල්පතකින් මේ බුබුලු නංවමින් වතුර මතුවෙනවා වගේ සීතල වතුරක් මතුවෙනවා වගේ ඒක උන්වහන්සේගේ දහම් දේශනා කිරීමේ සීමාවත් එක්ක උන්වහන්සේ නතර කරගන්නවා මිසක්කා උන්වහන්සේගේ දහම් අර්ථ මතුවීම නම් නතර වෙන්නේ. එච්චර ප්‍රණීතයි. ඒ නිසා ත්‍රිපිටකයේ මනාව බුදු අදන් ඉගෙනගත්ත නිකලේශ මහරහතන් වහන්සේ නමකගේ දහම් විග්‍රහ කිරීමක් විදිහට තමයි මිලිඳු රාජ ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙන්නේ. ස්වාමීනි යම් තැනක භාග්‍යවතුන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කොට තිබෙනවාද නාගසේන මහරහතන් වහන්සේ මෙවැනි වූ විවරණයක් අනාගතයේ සිදු කරනවායයි කියන? ඒ නාගසේන මහරහතන් වහන්සේගේ නිධාන කතාවේ මේ මිලින්ද රාජ ප්‍රශ්නේ විස්තර වෙනවා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවසින් දුටු බව අව භාග්‍යතුන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 500ක් ගිය තැන පරවාද මතනේ කිරීමෙහිලා නාගසේන නම් වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් පහළ වෙන බව. අනිතක උන්වහන්සේ අස්සගුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙනවා. අස්සගුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ සකුළුදායි පිරිවැජියා. බුදුරජාණන් වහන්සේ සමග දහම් සංවාදයේ යෙදුන පිරිවැජියෙක් තමයි පස්සේ කාලේ අස්සගුත්ත මහරහතන් වහන්සේ විදිහට ඉපදෙන්නේ. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙනවා නාගසේන මහරහතන් වහන්සේ. ඒ නිසා ඒ දහම් වැට ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දකිනවා. මහත්ය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි අතීතයේද අනාගතයේද වර්තමානයේද උන්වහන්සේ නොදකපු දෙයක් නොඇසූ දෙයක් ස්පර්ශ නොකළ දෙයක් ප්‍රතිවේද නොකළ දෙයක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේට තථාගතය කියලා කියනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ සියල්ල දුටු උත්තමයන් වහන්සේ. ස්වාමීනි මේ උතුම් ධර්ම විමර්ශනය සිදුවීම ශාසන උන්නතිය ශාසන අභිවෘද්ධිය කියන කාරණාව සැලකීමේදී අපි ඒක කොහොමද වටහා ගන්න ස්වාමී? මහ වටිනාකම කියන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන දහං කරුණු නොතිබෙන්න අපිටත් අපේ ජීවිතේ සමහර වෙලාවට අපිට මේ දහං අර්ථ ගන්න තේරෙන්නේ මේ ධර්මයේ විමසා විමසා ධර්මයේ තේරුම් ගන්න කෙනෙකුට මේ මිලිඳු රාජ ප්‍රශ්නේ කියන්නේ ප්‍රණීත දෙයක්. විඩාවට ගිමන් හරින තැනක් වගේ. ඊළඟට පිපාසයෙන් ඉන්න කෙනෙකුට පැම්පකුණක් වගේ. ඒ නිසා දහම් අර්ථ ඉස්මතු කිරීමටත් ධර්මයේ දහම් රසයේ විඳීම පිණිසත් මනාව මේ ධර්මයේ සම්පින්දණය වුණ තැනක් තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නය. ස්වාමීනි මේ මිලින්ද ප්‍රශ්නය ලියවීම ගැන පාලියෙන් ලියවීම ගැන ඉතිහාසය කොහොමද සිද්ධවන්නේ? මේ මිලිඳු මිලිඳු රජතුමාගේ නාගසේන මහරහතන් වහන්සේගෙත් මේ කතිකාවත ඇති වෙන්නේ මේ දහම් සංවාදය ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500කට පස්සේ. එතකොට අවුරුදු 500කට පස්සේ මේ වෙනකොට ලංකාවේ දුටුගැමුණු යුගය ඉවරයි. මේ වෙනකොට ලංකාවේ ත්‍රිපිටකයේ ගාන්ථාරූඪ වෙන්න පටන් අරගෙන. නමුත් මේ සිද්ධිය ලංකාවත් එක්ක සම්බන්ධ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500ක් ගිය තැන දඹදිව යෝනක දේශේ තමයි ඇති වෙන්නේ. ඒක හොඳට තේරෙන තැනක් තියෙනවා මහත්මයා. අපගේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්නේ පරිවර්තනය කරද්දී එහි රජතුමා ගැන මේ විදිහට විස්තරයක් කරනවා. මේ විදිහට තියෙන්නේ නාගසේන මහරහතන් වහන්සේගේ මේ මිලිඳු රජුගේ මේ දුර්ලභ ධර්ම සංවාදයේ සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් 500 වසරක් ගත වූ කල්හිය. බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව නාගසේන මහරහතන් වහන්සේ වයඹ දිග ඈත ඉන්දියාවේ පංජාබයට ආසන්න ප්‍රදේශයක වැඩ සිටි බව පෙනේ. මිලිඳු රජුන් හඳුනාගෙන ඇත්තේ බ්‍රැක්ටියන් රජෙකු වන මිනැන්ඩර් නම් රජු ලෙසය. එම ප්‍රදේශය තුලත් ඈත බටහිර ඉන්දියාවෙත් කාබුල් ප්‍රදේශෙත් නැගෙනහිර මතුරාවෙත් උතුරු කාශ්මීරයේත් මේ රජුගේ කාසි බහුල වශයෙන් හමු වී තිබේ. මිලිඳු රජතුමාගේ බෞද්ධාගමණයෙන් පසු ඔහු කොතරම් ජනප්‍රිය වූයේ දෙයත් ඔහුගේ අභාවයෙන් පසු ශාරීරික භස්මාවශේෂ තැන්පත් කරමින් තැන තැන ස්මාරකද තනවා තිබේ. විශේෂයෙන් වර්තමාන ඇෆ්ගනිස්තානය මිලිඳු රජුගේ විජිතේ බව බොහෝ විද්වතුන්ගේ මතයයි. මිලිඳු රජු ග්‍රීක ජාතකයෙන් ඒ වගේම හරි නුවණක් තිබ්බ කෙනෙක් මේ වාගේ ඥානයක් හිතා ගන්න අමාරුයි. මේ සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට කොහොමද තියෙන්නේ කියලා. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 500කින් තමයි මේ දහම් සංවාදයේ සිද්ධ වෙන්නේ. මේ මිලිඳු රජතුමාගේ රාජධානිය තුල. ස්වාමීනි තවදුරටත් අපි වටහා ගන්නෙ කොහොමද මිලින්ද ප්‍රශ්නය ඉගෙන ගැනීමේ වටිනාකම? මිලින්ද රාජ ප්‍රශ්න ඉගෙන ගැනීමේදී තියෙන වටිනාකම අපි කියනවටත් වැඩිය ඉගෙන ගනිද්දිම තමයි තේරෙන්නේ. මේකෙන් අපිට කිය යුතු කාරණාවක් තියෙනවා මේ දහම් පරයය ඒ සිද්ධ වුණායින් පස්සේ මතකින් දරාගෙන ඇවිල්ලා මේක ගාන්තාරෝඩ වුණා පාලියෙන් ඒතර පාලියෙන් මිලිඳු රාජ ප්‍රශ්නයේ පාලි පොතක් විදිහට තිබුණා. ස්වාමීන් වහන්සේ මේ කාරණාව මේ උතුම් පින්කම සිද්ධ වන්නේ ලංකාවේද එහෙම නැත්නම් දඹදිවමද? දඹදි අපිට හරියට මේක කොතනදී පාලියෙන් ලියුණාද කියලා කියන්න තරම් අපිට ඇත්තටම කියව පොත්වල තොරතුරු ලැබුණේ නැහැ. එතකොට මේ පාලියෙන් තිබුණ පොත මෙහෙම තොරතුරක් ලැබුණා. පාලියෙන් තිබුණ පොත මිලිඳ රාජ ප්‍රශ්නෙන් කනුණු අරගෙන සංඝයා නුවර යුගයේ දහම් කතිකාවක් කරනවා. එහෙමයි. එතකොට කීර්තිසී රාජසිංහ රජුරෝ සරණංකර සංඝරාජයන් වහන්සේට ඉල්ලීමක් කළා. ওই කියන මිලිඳු රාජ ප්‍රශ්නේ අපිට සිංහලෙන් කියවන්න දෙයක් නැද්ද කියලා. ආන් ඒකට උත්තරයක් විදිහට තමයි සරණංකර සංඝරාජයන් වහන්සේ දැන් මේ පොතේ විවරණේ තියෙනවා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ විවරණේ ඒ සංඝරාජ ස්වාමීන් වහන්සේ මුල් වෙලා දරම් පිටිකල ධම්මරක්ෂිත මහානායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මදුරස තිත්ත තිත්තගම නිවාසී ධම්මක්ඛන්දා විධාන අනුනායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ ත්‍රිපිටක ධාරී යතිස්වරයාණන් වහන්සේලා පෞෂතාරාම මහවිහාරයේදී මේ සමහන් නුවර මේ මිලින්ද රාජ ප්‍රශ්නේ පාලියෙන් තිබුණ පොත සිංහලයට ලිව්වා කියලා. ඉතින් පැරණි භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. කීර්තිසී රාජසිංහ රජුරුව තමයි උන්වහන්සේලා මේ කෙරෙහි යොමු කරවලා තියෙන්නේ. ඉතින් ඒ ආපු පොත් වහන්සේ තමයි ආවේ. නමුත් මේ මිලින්ද රාජ ප්‍රශ්නේ භාෂාව පැරණි භාෂාව. අද අද මිනිස්සු මේ සාමාන්‍ය සිංහලවත් තේරෙන්නේ නැහැ. තරමට මිනිස්සුන්ගේ භාෂාව ගොඩාක් වෙනස් වෙලා. ඉතින් ඒ නිසා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ පොඩි පිරිසකට මේ සමාජයේ උගත්යයි සම්මත පිරිසකට සීමා වුණා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මිනිස්සු අතරට ගියේ නැහැ. අපිත් ඉස්කෝලේ යන කාලේ ඒ ඉස්කෝලේ යන කාලේ ටිකක් සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන කාලේ වගේ සාමාන්‍යක අහලා තිබ්බා. එහෙමයි ස්වාමීනි. මිලිඳු රාජ ප්‍රශ්නේ කියලා. ඊළඟට සාහිත්‍යයට කොටස් තිබ්බා. මිලිඳු විශේෂයෙන් නාගසේන මහරහතන් වහන්සේගේ සද්ධර්ම රත්නාවලියේ ජීවිත කතාව තියෙනවානේ. ඒ නිසා ওই නම අහලා තිබ්බට මොකද්ද මේ මිලිඳු රාජ ප්‍රශ්නේ කියලා මොකක් අපි දන්නේ මොනවද අහපු ප්‍රශ්න මොනවද දුන්න උත්තර කියලා දන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි මහාන වුණාට පස්සේ අපි මේ පොත් දැක්කා. පොත් දැකලා කියවන්න හදනකොට අපිට කියව ගන්න බෑ. එතකොට අර පැරණි භාෂාව තේරුම් ගන්නට යම්කිසි වෙලාවක් යන නිසා නොකඩවා මේක ගඟක් වගේ අර්ථ රසය විඳින්මින් කියවගෙන යන්න බෑ. මොකද වචනවල මේ වචනවල අර්ථ හොයද්දී දහන් අර්ථ අපේ හිතෙන් මං ඇරලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම ඉන්නකොට තමයි මේ ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කළේ. පරිවර්තනය කළාට පස්සේ මේ පොත් එක උසුමට කියවනවානේ සංගයා. මේ මිනිස්සු මේක උස්මට කියනවා නෙච්චර ප්‍රණීතයි මේ. එච්චර ප්‍රණීතයි. ඇත්තටම මේ මිලිඳු රාජ ප්‍රශ්නේ අපිට අපි දන්නේ නැහැ කොච්චර කාලයක් අපිට කරගෙන යන්න පුළුවන් වේද කියලා. යම් කිසි කෙනෙකුට මේ අද මේ වැඩසටහන ආරම්භයේ මේ. ඒ නිසා තමයි අපි ওই පසුබිම ගැන කතා කළේ. දහං අර්ථ කතා කරන්න ගියාට පස්සේ මම හිතනවා ඔබට ඉඳගෙන ඉන්න තැනින් නැගිට ගන්න බැරි වෙයි. ස්වාමීනි අර නුවර යුගයේ මහා සංඝරත්නයේ එතනින් පස්සේ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ සිදු කළ පින්කම අපි කවර කවර විදියට හිතලා අනුමෝදන් වෙන්න ඕනද ස්වාමී? ඒ කියන්නේ සත්පුරුෂයන් විසින් අහිංසක මානවයාට දෙන සදහම් දායාදයක් කියලා හිතලා අනුමෝදන් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. කුසගින්නේ ඉන්න මිනිසුන්ට දෙන ප්‍රණීත රසයක් ආහාරයක් කියලා සතුටු වෙන්න ඕන. ඒ වගේම මේ මිලිඳු රාජ ප්‍රශ්න පරිවර්තනය කිරීමේ අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ලොකු ශාසනික මෙහෙවරක් කළා. මෙපමණකින්ම. හොඳයි ස්වාමීනි දැන් අපි තවත් කාරණාවක් ඔබ වහන්සේගෙන් විමසලා දැනගන්න ඕනේ. මේ මිලිඳු රාජ ප්‍රශ්නයේ දැක්වෙන පරිදි නාගසේන මහරහතන් වහන්සේ ඒවකට ජීවමානව වැඩ වාසය කළ ස්ථානයේ එතකොට මිලිඳු රජුරෝ සම්මුඛ වීම. ඒ අතීත පරිසරය ගැන ස්වාමීනි යලි ආවර්ජනා කොට අපිට මේ මොහොතේ සිහිපත් කරලා දෙන්න පුළුවන් නේද? දැන් තමයි අපි ප්‍රවේශ ප්‍රවේශ වෙන්න හදන්නේ නේද? දැන් තමයි මිලිඳු රාජ ප්‍රශ්නේ කියන එක ඔන්න දැන් තමයි පටන් ගන්න. මේක ඉස්සර වෙච්ච දෙයක්. මේ සංසාරේ හරි පුදුමයි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාශ්‍යප දසබලධාරීන් වහන්සේ. එහෙමයි. මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනිව පහළ වුණ කාශ්‍යප තථාගතයන් වහන්සේගේ ශාසනයේ අතුරුදහන් වුණා. ඊට පස්සේ ඒ ශාසනය ඊටාම සුළු කාලයක් භික්ෂුන් වහන්සේලාගෙන් රැඳිලා ආවා. හැබැයි ඊටාම සුළු කාලයක්. බුදුරජාණන් වහන්සේ නේත්‍රයෙන් දැකලා වත්පිළිවෙත් ප්‍රතිපදාවේ හැසිරෙන බොහෝ සංගරුවන සසරින් එතරට වැඩියා. ওই තථාගතයන් වහන්සේ පිරිනවම් පාලා කලක් ගත වුණාන් පස්සේ සංගරුවණක් පහළ වුණා. එතකොට ඒ සංගයන් ගොඩාක් වත්පිළිවෙත් කර කර ධර්මයේ දරාගෙන ප්‍රතිපදාවේ හැසිරුණා. එතකොට එක්තරා වෙහෙරක මේ තමයි කතාව. එක්තරා වෙහෙරක ගඟක් අයිනේ කාශ්‍යප තථාගතයන් වහන්සේගේ නුගබෝධින් වහන්සේ. කාශ්‍යප තථාගතයන් වහන්සේගේ නුගබෝධින් වහන්සේ විරාජමානව වදමින් ඉන්නවා. එහෙම වන්දනා කරලා උදේම සංඝයා නැගිටලා දැහැටි දඬු වළඳලා මලු පෙත් මං අමදලා වත්පිළිවෙත් කරමින් ධර්මයේ පුරුදු කරනවා. එතකොට ඒ ඒ වෙහෙරේ අපි මේ කියන වෙහෙරේ හිටපු ප්‍රධාන ස්වාමීන් වහන්සේ මලු අමදනවා. නුග බෝධීන් වහන්සේ අමදනවා. අමදලා කොල්ල තැන් තැන් වල දැන් නුග බෝධීන් වහන්සේ ගොඩාක් පැතිරුණ බෝධීන් වහන්සේ නමන්නේ. සාමාන්‍යයෙන් අපේ අසතුරුස්සීට වැඩිය පැතිරෙනවා නුග බෝධිය. එතකොට මේ පැතිරුණ වට ප්‍රමාණය හොඳට අතු ගාලා තැන් තැන් වල කොළ ගොඩ කරලා උන්වහන්සේ අතුපතු ගන්නවා. එතකොට පොඩි නමවල් ඇවිල්ලා ওই කොළ ගොඩවල් අයින් කරනවා. මේ බෝධිපත්ත අයින් කරනවා. ඊට පස්සේ එදා පොඩි නමලක් කවුරුත් ආවේ නැහැ. එතනින් එක පොඩි නමක් වැඩියා. එතන නායක හාමුදුරු කිව්වා මේ පොඩි නමයි කොළගොඩ අයින් කරන්න. හ්ම් එයා ගානක් නැහැ. උන්වහන්සේ ගානක් නැහැ වදිනවා. ආයශරය කිව්ව පොඩි නම ඔය කොළගොඩ අයින් කරන්න. ඒ ගානක් නැහොන් නැහැ වගේ යනවා. දැන් අදත් එහෙම සිද්ධ තියෙන්නේ. මොනවාරි කිව්වම ඇහොන් නැහැ වගේ යන්න. ඊට පස්සේ තුන්වෙනි වතාවෙත් කිව්වා පොඩි නම මේ ඔය බෝපත්‍ර ඒ කියන්නේ නුඟ බෝධි ඒ බෝපත්‍ර ටික අයින් කරන්න කියලා. දැන් ගල් ගහලා ඉන්න කතාවක් නැහැ. ටිකක් මොරන්න පොඩි නමක්. ඊට පස්සේ මේ නායක හඳුරෝ මොකද කලේ මෙහෙ එනවා කියලා ළඟට කතා කරා. ළඟට කතා කරලා තුම් පාරක් කිව්වා ඔය හේට. අරන් දනවර කොළගොඩ කිව්වා. ඒත් ඇහුණා වගේ ඉන්නවා. අර අතු ගාපු කොසු කොස්සේ මිටෙන් තට්ටුවක් දැම්ම අරන් දානවා දැන් කියනවා. තත්ත්ව කියන එක සැරට වදින්න ඇති. සැරට වදින්න ඇති. අනේ දුකක් ආවා හිතට අඬ අඬ කොලහුලනවා. අර කොලහුලලා ස්වාමීනි නායක ස්වාමින් වහන්සේ එහෙම පොඩි නම වහන්සේ කැඳවා ගත්තේ මේ ඒ වගේ මලු මන්තෙත් අමදින අවස්ථාවේදී බොහෝ කොට පිරිස සහභාගී කරගෙන පින්කම සිදු කර ගැනීම මහත්ඵල අර්ථ වෙනවා. ඒවත් එහෙමයි නැතත් ඒ විහෙරේ ගුරු සායන් වහන්සේගේ යුතුයකමක් තමයි අර පොඩි නමවල ඒ වත්පිළිවෙත් වලට යොමු කරගන්නේ. පොඩි නමගේ යුතුයකම තමයි ගුරු සායන් වහන්සේ කරන වත්පිළිවෙත් වලට එකතු වීම. දැන් මෙතනදී මොකක් හරි එකක් වුණා මේ සසරේ සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ දැන් පොඩි නම දැන් අර බෝපත්‍ර ටික අරගෙන අඳ අඳා ගිහිල්ලා එයා ළඟින් ගංගාව ගලාගෙන යනවා. ඒ ගංගා වයිනේ කොළගොඩ කරන තැනට ඔන්න බෝපත් ටික දැම්මා. දාලා කල්පනා දැන් අඬනවා. අන්ලා කල්පනා කරනවා මේ ඔක්කොම උනේ මගේ තේජස නැහැ. මේ එක්කෝටම 10 වෙලා ඉඳ ගියාට පස්සේ තමයි මට මේ ප්‍රශ්න. දැන් පොඩි නමට හිතෙනවා. එක එක්කෙනාට මේ 10 වෙලා ඉඳ ගියාට පස්සේ තමයි මේ මට තියෙන ප්‍රශ්න. මම මේ කොළ ටික අරන් දැම්මා. බෝධින් වහන්සේලාගේ බෝපත්‍ර අයින් කරලා කුණු අයින් කරලා මට පිනක් දැන් තියෙනවා. එතකොටම දැන් ගඟ දිහා බැලුවා. ගඟේ රැල්ල මෙහෙම රැලි නංව නංව ගඟ ගලනවා. කල්පනා කළා මගේ උපනෝපන් ජීවිතේ මම තේජස් වේවා. මේ ගඟේ රැලි ගලනවා වගේ රැලි නැංවි නැංවි මේ ගඟ ගලනවා වගේ මගේ මනසින් ප්‍රඥාව මතුවේවි මතුවේවි මතුවේවි එතකොට. එහෙමයි. කිසි කෙනෙකුට මාව මැඩ පවත් ගන්න බැරි වේවා කියලා අදිෂ්ඨාන කළා. දැන් ඉස්සෙල්ලා හිතුවා තේජස් කොළ ටික ගිහිල්ලා දාම්ප ගමන් හිතුවේ මම කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැතුව තේජස් වේවා. මේ පාත්‍ර අයින් කරපු පිනෙන් කියලා. ඊට පස්සේ පොඩි නම එතනින් ඇලේ පැම්පහස වෙන තැනට ගිහිල්ලා අදිස්ථාන කළා මං මේ රැලි නංවනවා මේ ගඟේ රැලි නැංවි නැංවි යනවා වගේ මතුවෙන ඉවරයක් නැහැනේ දැන් ගඟේ රැලි මතුවෙලා ඉවරයක් නැහැනේ ඒ වාගේ ඉවරයක් නැතුව මගේ හිතෙන් ප්‍රඥාවම මතුවේවා කියලා අදිස්ථාන කළා. ඊට පස්සේ නායක ස්වාමීන් වහන්සේ ඔය වෙනකොට මලුපෙත් මං ඉවර වෙලා ආයෙ පෑන් පාස් වෙන්න වඩිනවා ගඟට. වඩිනකොට නායක ස්වාමීන් වහන්සේට ඇහුණා. ඉතින් නායක ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම ආතු ගාපු මලුවේ බෝපත් අයින් කළා මෙයා මෙහෙම පතනවා නම් මේ පොඩි නම මට මොනව පතන්න බැරිද? එහෙමයි ස්වාමී. ඒ නිසා මෙයා පතනවා නම් මෙයා මෙයාව මැඩපවත්තන්න කාටවත් නොහැකි වේවා කියලා මේ වාගේ ගංගාවල් 100ක රැලි නැංගුවත් හිරු මඬුල හරයට හරියට පෑවොත් එහෙම විය වෙනවා. මම හිරු මඬලක් සේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. මේ මතුවේවි මතුවේවි එන රැලි ගංගා යුරේ නතර වෙනවා. මොහුගේ සියලු වාද ප්‍රතිවාද මා ඉදිරියේ නතර වේවා. කියලා නායක සාන්නන්ද පැතුවා. මේ බලන්න ප්‍රාර්ථනාව එකතු වෙන්නේ. එහෙමයි ස්වාමී. දැන් ඔය ඔය පොඩි නම තමයි ඊට පස්සේ මිලින්ද රජුර වෙලා ඉපදෙන්නේ. නායක හමුදුර තමයි නාගසේන මහරහතන් වහන්සේ විදිහට ඉපදෙන්නේ. අර ප්‍රාර්ථනාව එන්නේ නැහැටි. ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා. පින්වත් ඔබ වෙත අපි මේ වෙසක් සමයේ මේ උතුම් සදහම් පිළිසඳර සමීප කරනවා. ඒ උතුම් මිලින්ද ප්‍රශ්නේ ඉතින් නාගසේන මහරහතන් වහන්සේ පිළිබඳව මහත් වූ සංඝානුස්සතිය ආදර ගෞරවය අපේ ආදවතේ වඩවා ගමින් ඒ වගේම තීක්ෂණ විමර්ශන නුවණකින් හැබිය මිලිඳු රජුන් පිළිබඳව ඒ තේජසත් අනුමෝදන් වෙමින් මේ දහම් පිළිසඳරට සවන් දෙන්න ඒ වගේම නරඹන්න ඔබට අවස්ථාව උදා වෙනවා අපට කරුණාවෙන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ මේ කාරණා පහදා දෙන්න. ස්වාමීනි මේ තුරුණුවන් විශේෂ සිදු කරලා මේ කිසියම් පින්කමක් අර කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ වගේම නායක ස්වාමීන් වහන්සේ මේ පරිද්දෙන් අදහස් කළා නම් විපරිදි මෙපරිදි මහාර්ගදී මහාර්ගදී ලැබේවායයි පැතුවා නම් ස්වාමීනි එදිනෙදා අපි සිදු කරන පින්කම් මෙහි අපි කවරනම් කවරනම් ආකාරයට අපිට ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මේ විදිහට තියෙනවා. ඒ තමයි සීලවන්තයාගේ චේතුපනිදි ඉෂ්ට වෙනවා. දැන් එතන ඒ ශාමිනාංශගේ වත්පිළිවෙතට තිබ්බ ප්‍රශ්නේ විසක්කා සාමණේර නම මනා සීලවන්තයි. මනා සීලවන්තයි උන්වහන්සේට යම්කිසි සිල්පද 10ක් තියෙනවනම් සාමණේර දස සීලයක් උන්වහන්සේ පණ වගේ ඒක රකින්නවා. ඊට පස්සේ උන්වහන්සේ බණ භාවනාවට යොමු වෙනවා නිවන් දැකීමේ ලොකු කැමැත්තක් ඇති. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේත් මනා සීලවන්තයි. උන්වහන්සේ උපසම්පදා සීලේ මනාව ආරක්ෂා කරනවා. ඒ නිසා උන්වහන්සේලාගේ ශීල තේජසටත් ඒ වගේම අර කරපු පුණ්‍ය ධර්මයේ මොකද මේ නාගසේන මිලින්ද ප්‍රශ්නේම තියෙනවා යම් තැනක පහන් සිතින් බෝධින් වහන්සේ නමක්ගේ පත්‍රයක් පහන් සිතින් ඉවත් කළොත් එහෙම වැටිලා තියෙන පත්‍රයක් එහි පුණ්‍ය විපාකයේ කල්ප ලක්ෂයක් වෙනවා කියලා. යම්සි බෝධින් වහන්සේ නමක් නපුරු හිතකින් යම්කිසි කෙනෙක් නියපොත්තෙන් හරි හීරුවොත් එයා අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ නිරය යනවා කියලා තියෙනවා. ඒ නිසා සාමාන්‍ය බෝධින් වහන්සේලා විශේෂයි අපි කටයුතු කරන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද බෝධින් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයෙන් පිදුම් ලබන. ඒ වගේම දෙව් බඹුන්ගෙන් පිදුම් ලබන උත්තම වෘක්ෂයා. ඒ වගේම සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සම්බුදු වෙන්නේ බෝධි වෘක්ෂයක් යට. වෘක්ෂයක් යට. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත හැම එකම ඊළඟට බුදුරජාණන් වහන්සේ මව කුසෙන් ඉපදෙන වෙලාවෙමයි බෝධින් වහන්සේ පැන නගින්නේ. මොකක් හරි විශේෂයක් තියෙනවා. ඉතින් ඒ නිසා බෝධින් වහන්සේලා සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා දැන් අද කාලේ බෝධි පූජා ගැනත් ඔය එකම කියන්න ඕන. ඒ තමයි අද කාලේ වුණත් පහන් සිතින් අද බෝධි බෝපත්‍ර 1000ක් පාගගෙන මේසු බෝධි පූජා තියෙනවා. මිනිසුන්ගේ ජීවිතයට සැනසෙල්ල පිණිස කියලා. නමුත් මේ මිනිසුන්ගේ ජීවිතයට පිහිටෙන්නේ නැති ඒ කරන අගෞරවයත් එක්ක. ඒ නිසා බෝධින් වහන්සේලාගේ මලු මනාව මේ සුද්ධ පවිත්‍ර කරලා එයාලගේ හිතේ අදහසක් ඉෂ්ට කරනවා නම් මේ වාගේ රහත් වෙන ජීවිතයක් දක්වා අර බෝධි මලුවක් අතුගාපු කතාවක් ආවනම් සාමාන්‍ය මේ ජීවිතේට සිත සලස ගන්න බැරි ඇයි? ඒ නිසා අනිවාර්යෙන් බෝධින් වහන්සේ බෝධි පූජා තියන අය සැලකිලිමත් වෙන්න ඕන බෝධින් වහන්සේලාගේ මළුව මනාව සුද්ධ කරන එක. ඔය සාමාන්‍යයෙන් මම දැකලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපිත් උපදෙස් දෙන දෙයක් තමයි මහත්මයා ඒ තමයි මේ සාමාන්‍යයෙන් මේ ඔය හිත නොසන්සුන් ගොඩාක් අපේ මානසික ආතතියට වගේ ආපු කෙනෙකුට ගොඩාක් හොඳ පූජාවක් තමයි බෝධින්නාංශගේ මළුවට ගිහිල්ලා බෝපත් අතින් එක එක අයින් කරලා ඒ බොමලු සුද්ධ කරලා බෝධින් වහන්සේට වැඳලා පිරිත් කියලා එන්න බලන්න බලාගෙන ඉඳින් හිත සංසිඳෙනවා. ඊළඟට චර්ම රෝග තියෙන අයට ඒ චර්ම රෝග තියෙන අය බෝධින් වහන්සේලාගේ මලු මනාව සුද්ධ පවිත්‍ර කරපු ගමන් ඒ චර්ම රෝග සංසිඳෙනවා. ඒකට අදාළ වතපිළිවෙත කරන්න ඕන. ඒ නිසා අද පවා ඒ බෝධීන් වහන්සේලාගේ මළුවල වත්පිළිවෙත් කරලා කරන ධාර්මික මේ මේ චේතෝපනිතිය ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. හැබැයි ඔහු සීලවත් සීලවන්තයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට එදා මේ බෝමළු අතුගාපු ඒ පිනයි ඒ වගේම ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් කාලේ ඒ කරපු වත්පිළිවෙත් සහ ශාසනයෙන් රැස් කරගත් පින් බලෙන් ඒ දෙදෙනා වහන්සේම දෙව්ලොව උපදිනවා. ඒ දෙදෙනා වහන්සේම දෙව්ලොව උපදිනවා. දෙව්ලොවෙන් මනුලොවට එනවා. මනුලොවෙන් දෙව්ලොවට යනවා. ওই විදිහට බුද්ධාන්තරයක් කාශ්‍යප බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයත් අතර ඉඳලා අපේ ගෞතම බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අර නායක ස්වාමීන් වහන්සේත් ජයසේන කියලා දිව්‍ය රාජේ උන්වහන්සේගේ විමානයට කියන්නේ කේතුමති විමානය කියලා. ශබ්දවින්දුගේ වෛද්‍යයන්ත ප්‍රාසාදයට පේනවා ඒ විමානේ. ඊළඟට මිලින්ද රජතුමා ඒ කියන්නේ අර පොඩි නම ඒත් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ දිව්‍ය ලෝකේ තවතිසාව හිටපු දිව්‍ය රාජේ. ඒ දෙදෙනාම දෙවිවරු විදියට ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500ක් ගිය තැන මනුස්ස ලෝකේ උපදින්නේ. ත්‍රිවංශනයි විරාමෙන් පසුව අපි නැවතත් මිනුදු රාජ්‍ය ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සමගින් ඒක රාශි කරනවා විශේෂයෙන් අද දින මේ උතුම් මිනුදු රාජ්‍ය ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස උතුම් දායකත්වය දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් ප්‍රසංගිකා රණසිංහ මෙලවිය ඒ වගේම කසුන් චතුරංග රණසිංහ මහත්මයා විසින් ඉතින් මේ සදහැතියන් ඊටාම ගෞරවයෙන් අපි මේ ආස්ථාවේ සිහිපත් කරගනිමින් මේ සදහම් පිළිසඳර අපි ඔබට සමීප කරනවා ස්වාමීනි අපි බොහෝ කාරණා දැනුම්වත් වුණා. ස්වාමීනි දැන් කර්මයක් විශාල පුණ්‍යවන්ත කර්මයක් රැස් කරගත්තා. ඉන් පස්සේදී මිලිඳු රජතුමන් දඹදිව පහළ වෙනවා. ස්වාමීනි මේ අවස්ථාව අපිට විස්තර කර දෙන්න අවශ්‍යයි. එතකොට අපි අර දැන් ඉස්සෙල්ලා විස්තර කළේ ග්‍රීක රජ කෙනෙක් විදිහට රජපෞලේ තමයි උපදින්නේ. දෙව්ලොවෙන් සක් දෙවිඳුගේ විමානයේ ඉඳලා තමයි උපදින්නේ. තවතිසාවේ ඉඳලා චිත්ත වෙලා මනුස්ස ලෝකෙ උපදින්නේ. සාමාන්‍යයෙන් ගොඩාක් විස්තර තියෙනවා එක්කෝ බ්‍රහ්ම ලෝකෙන් කෙනෙක් පහළ වෙලා මේ බුද්ධ ශාසනය ගොඩ ගන්නවා. උදාහරණයක් ගත්තොත් මොග්ගලීතිස්ස මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ වගේ. එහෙම නැත්නම් තව තිසාවෙන්. සක්දිවිඳුන්ගේ මාර්ගයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට තවතිසාවින්දලා තමයි උපදින්නේ මිලින්ද රජු ග්‍රීක රජ පවුලක. එහෙම ඉපදිලා රජකමටපත් වෙනවා. සියලු ශිල්පෙහි කියලා පැමිණෙනවා. ඒ වගේම රජතුමාගේ රූපශ්‍රීය අර ඒ රටේ හිටපු සියලු දෙනාගේ රූපශ්‍රීය අභිභව කියනවා. හේතුව කලින් කලින් බුද්ධ ශාසනයේ බොමලු අතපතු ගාපු පින්බලේ. යම් තැනක කැලිකස ලත ගෑවට පස්සේ එතන සුද්ධ වෙනවා පවිත්‍ර වෙනවා බලන් හිතෙනවනේ. ඒ වාගේ තමයි ඒකේ පින්බලේ සමාකරා පැමිණෙනකොට ඔහු දෙස බලන් හිතෙනවා. ප්‍රියමනාප වෙනවා. ඉතින් ඒ වගේම තේජස්වී වෙනවා. කලින් කරපු ප්‍රාර්ථනාවට අනුව ගොඩාක් තේජස්වී. ඒ වගේම ලොකු මතක ශක්තියක් තිබ්බා. ඒ වගේම සියලුම ශාස්ත්‍ර සියලු ආගම් ඉගෙන ගත්තා. ඒ වෙනකොට දඹදිව තිබ්බනම් යම්තාක් දෘෂ්ටීන් මතවාද අදහස් ආගම් දර්ශන ඒ සියල්ල රජතුමා ඉගෙන ගත්තා. ඉගෙනගෙන රජතුමා තුරුණුවේ ඉඳලම රජතුමාගේ විනෝදාංශය තමයි වාද කරන එක. ඇයි රජතුමාට කරුණ වෙනවා එනවා එනවා ඉවරයක් නැහැ. ඒ නිසා කැමැති කෙනෙක්ගෙන් අහලා ඒකට දෙන උත්තරයට තව එකක් කියන්න. ඉතින් මේ විදිහට උත්තර මේ ප්‍රශ්න හදාගෙන රජතුමා කියනවා කියනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ සංඝයාත් එක්කත් වාදයට ආවා. සංඝයාත් එක්ක වාදයට එනකොට සාමාන්‍යයෙන් සංඝය අතක්කාවචරණේ ඒ කියන්නේ ධර්මයේ අතක්කාවචරයි විදිහට දරාගෙන ඉන්නවනේ මේක තර්කයට හසු වෙන දෙයක් නෙවෙයි අවබෝධය පිණිසයි ධර්මයේ දේශනා කරන්න තියෙන්නේ අහන්නේ කියලා. ඒ නිසා සංඝයා ඒවට මැදිහත් වෙන්නේ නැහැ. සංගරුවන මොකද කළේ? ඒ ප්‍රදේශය අත්හැරලා ගියා. ඒ ප්‍රදේශය අත්හැරලා ගියා. දැන් මිලින්ද රජතුමා නිසා මිලිඳු රජතුමා නිසා ඒ ප්‍රදේශයට සංඝයා එන්නේ නැතුව ගියා. ඇයි රජතුමා ආපු ගමන් වාද කරනවා. ඊට පස්සේ දැන් ඉන්නවනේ මක්කලි ගෝසාල නිගන්නාත පුත් ওই પરම්පරාවෙන් එන පිරිසක් ඉන්නවනේ. දැන් නිගන්ධ පිරිස දැන් අදටත් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ කාලේ නිගන්නාත පුත් හිටියේ අදටත් ඉන්නවනේ ඉන්දියාවේ. ඇඳුන් නැතුව නිර්වතින් අදටත් ඉන්නවනේ. කොච්චර ඉන්නවද? දහස් ගාණක් ඉන්නවා. එතකොට ඒ වගේ අර මක්කලි ගෝසාල නිගන්නාද පුත් ওই પરම්පරාව පරපුරෙන් එන අයත් ඉන්නවා. ඊට පස්සේ රජ්ජුරුව දවසක් මේ වාද කරන්න හිතාගෙන මේ මක්කලි ගෝසාල ළඟට ගියේ. මේ ඉනිගන්නාත පුත්‍රගේ ශ්‍රාවකයන් ළඟට ගියා. ගිහිල්ලා ඇහුවා ඔබ වහන්සේලා කොහමද ඕන දෙයක් දන්නවා කිව්වා. එහෙනම් කිව්වා මේ මිනිස්යන්ට පිහිට මොකද්ද තියෙන්නේ? කිව්වා මිනිස්යන්ට පිහිට මේ සත්වයන්ට පිහිට මහ පොළොව කිව්වා. මහ පොළොවේ පිහිටෙන් මේ මිනිස්සු ඉන්නේ කිව්වා. ඒතර කිව්වා එහෙනම් ස්වාමීනි අපි අහලා දෙනවා මේ මහ පොළොව පලාගෙන අපාය ගියාය. මිනිස්සු මැරුණාට පස්සේ අපාය යනවාය. ඔබ වහන්සේලාත් මැරුණාට පස්සේ අපාය යනවා කියනවා. ඒ අපාය තියෙන්නේ මේ පොළොව යට. ඒතර මේ මහ පොළොව සත්‍යයන් පිහිට වෙනවා නම් ඇයි මේ පොළොවේ යටින් තියෙන අපායට දාන්නේ කියලා හෝ. එහෙම පොළොව පලාගෙන හෝ මැරිලා හෝ පොළොව ඇතුළට යන එකට මේ පොළොව කැමති වෙන්නේ මොකද සත්වයන්ට පොළොව පිහිට වෙනවා නම් කියලා. ඊට පස්සේ මේ කටු සහිත කාර්කස දෙයක් මේ ගිලින්න ගිහිල්ලා උගුරු හිර වුණාට පස්සේ ඉස්සරහට දාගන්නත් දරුව පිටිපස්සට ගිලි ගන්නත් දරුව එක තැන හිර වෙලා ඉන්නවා වගේ කට උතර නැතුව ගියා. ස්වාමීනි තවදුරටත් ඒ අන්‍ය ලබ්ධකයන් ගාවට ගිහිල්ලා මිනුදු රජුරන් ඒ විදිහට ප්‍රශ්න කරන්න කළා කියලා. දැන් මෙතනදිත් මෙයාලා ඒ පිරිසට ඔහෙලා දන්න බණ කියලා සැර කළා රජු වෙනවා. එහෙමයි. ඊට පස්සේ ආයෙ දවසක් ගියා මක්කලි ගෝසාලගේ පිරිස ළඟට. ගිහිල්ලා ඇහුවා මේ ඔබ වහන්සේලා කොයි වගේ ධර්මයක්ද දේශනා කරන්නේ? ඊට පස්සේ කිව්වා රජතුමනි පින්පව් කියලා දෙයක් නැහැ. මේ නිසා කිසි අමුතුවෙන් පින්පව් කරන්න දෙයක් නැහැ. මේ කාලේ කෙනෙක් රජ වෙනවා නම් ඊළඟ ජීවිතේත් එයා රජුරුව. මේ ජීවිතේ කෙනෙක් වෙළඳා නම් ඊළඟ ජීවිතේ වෙළඳා. මේ ජීවිතේ සුත්‍ර නම් ඊළඟ ජීවිතේ සුත්‍ර. කිව්වර එතුමනි දැන් ওই මිනිස්සු පිම්පව් කියලා කියන මේවා විශ්වාස කරන්න එපා කිව්වා. කිනිහිරියාමල රත්තරම් පාටයි. ඒ කිනිහිරියාමල කලින් ජීවිතේ පින් කරලා නැහනේ. එහෙමයි. ගහක මේ මල් හැදෙන්නේ ওই වගේ ස්වභාවිකව මිනිස්සු ජීවිතෙන් ජීවිතයට යනවා. ජීවිත 84000කින් මේ ඔක්කොම ටික ඉවරයි. මේ ජීවිතේ වෙනදාම් කරන කෙනා ඊළඟ ජීවිතෙත් වෙනදාම් කරනවා කියලා එයාගේ බණේ කිව්වා. ඊට පස්සේ රජුරු ඇහුවා එහෙනම් ස්වාමීනි මේ ජීවිතේ කෙනෙක්ගේ අත් දෙක කැපුවොත් ඊළඟ මැරුණාට පස්සේ එයා දෙක නැතුවද ඉපදෙන්නේ කියලා හෙවුවා. එහෙනම් දිව්‍ය ලෝකෙත් අතපය නැති අය, කන් නැති අය ඉපදිලා ඇති නේද කියලා කිව්වා. ඕන්න ඒ අයට කට උතර නැති වුණා. ඊට පස්සේ දැන් අන්‍යාගමිකයොත් එන්නේ නැහැ මේ පැත්තට. ඉතින් රාජ්‍යරෝ කල්පනා කර කර ඉන්නවා මේ මේ තුච්ඡා වත බෝ ජම්බුදීපෝ මේ ජම්බුදීපේ හිස් කිසි කෙනෙක් නැහැ මේ ඥානෙත් එක කතා කරන්න. ඥානානුකූලව ප්‍රතිවාද නම්වමින් කතා කරන්න කෙනෙක් නැහැ මෙහෙම මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. දැන් ධර්මදේශකයන් වහන්සේලා ඊළඟට චතුරු ලේස කතා කරන අය ඉන්නවනේ. දැන් මෙහෙම හිතන්නකෝ අඟුලිමාලයන් দমনය කළේ සංසාරේ බෝධිසත්වයෝමයි. සංසාරෙත් අඟුලිමාල দমনය කළේ බෝධිසත්වයෝමයි. වෙන කෙනෙකුට দমনය කරන්න බෑ. ශක්‍ර දේවේන්ද්‍රයාටවත් දැන් අඟුලිමාල පෝරිසාද වෙලා මිනිස්සු මරනවා නම් අඟුලිමාල කලින් ජීවිතේ යකෙක් වෙලා මිනිස්සු මරාගෙන කනවා නම් ඒක වළක්වන්න වෙසමුණි දෙයියන්වත් බෑ ශක්‍ර දේවේන්ද්‍රයාටවත් බෑ. යම් දවසක බෝධිසත්වය ඔහුට මුණ ගැහෙනවද? ඒ මුණ ගැහෙන තැන ඔහු দমনය වෙනවා. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කෙනා දමණය වෙන්නේ සාරිපුත්තට. ඒ සාරිපුත්තට මුණ ගැසනවා. සාරිපුත්තයන් වහන්සේට. දැන් සමන්ගේ පුත්‍ර ස්වාමීනි කවර කාරණයක් නිසාද එහෙම සිද්ධ ඒ ඒවට කියන්න තියෙන කෙටි වචනේ තමයි සංස්කාර. එහෙමයි රාහුලයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍ර. ගිහි කාලේ පුතා මේ පුත්‍රයාණන් වහන්සේ. නමුත් මහානකලේ සාරිපුත්තයන් වහන්සේ. තමන්ගේ අතින් කී දෙනෙකුට මහානකම දුන්නාද? පින් පුරාගෙන උපනෝපන් ජීවිතේ තමන්ගේ පුත්‍ර රත්න වෙලා උපදින රාහුලයන් වහන්සේට භික්ෂුව මෙහෙන්න කියලා එහි භික්ෂු භාවයෙන් පැවිදි කළේ නෑනේ. සාරිපුත්යන් වහන්සේට කිව්වනේ මහාන කරන්න කියලා. ඒවාට කියන නම තමයි සංස්කාර. එක එක්කෙනාගේ ජීවිතේ සකස් වෙච්ච හැටි. ඉතින් ඒ නිසා මේ මිලින්ද රජුරෝ দমনය වෙන්නේ නාගසේනයන් වහන්සේටමයි. ඒ නිසායි අදාළ කෙනා එන්නකල් ඉන්න ඕන. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේ දැන් අපට පැහැදිලි කරලා දුන්නා මේ දඹදිව එවකට ඇතිවන සමාජය ඇතිවන අරුමුදේ රජුරන්ගේ විමර්ශන නොවන නිසා. ස්වාමීන් මහා සංඝරත්නය මේ කාරණාවේදී කවර කවර ආකාරයට පිළිවදන් දුන්නද කුමන සාකච්ඡා සතික ඇති කරගන්න. ඒ කියන්නේ සාකච්ඡාවේදී මේ අපි දැන් සාමාන්‍යයෙන් අපි ගොඩාක් සාකච්ඡාවලදී ශ්‍රද්ධාව පෙරටු කරගන්නවා. ඒ කියන්නේ කතා කරන වචනේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළදී ඉක්මා නොවීම පිණිස. ඊළඟ තමයි යම් කරුණක් කියාම කීමේදී අසත්‍ය ප්‍රකාශ නොකර ඉඳීම පිණිස. ඒ වගේ යම් කරුණක් කීමේදී සත්‍යයයි ධර්මයයි ඉස්මතු කිරීම පිණිස තමාගේ මතයේ ස්ථාවර කර ගැනීම පිණිස නෙවෙයි. දැන් ගොඩාක් කාලේ අද කාලේ තර්ක විතර්ක තියෙන්නේ තමන්ගේ අදහස මේ මේ ඉස්මතු කර ගැනීම සහ සනාථ කර ගැනීම පිණිසනේ. ගොඩාක් ධර්ම සාකච්ඡා අසාර්ථක ඒ සාකච්ඡාව යනකොට ඒ සාකච්ඡාවෙන් බලන්නේ තමන්ගේ අදහස සනාථ කර ගැනීම. හරි අමාරුයි ඊට පස්සේ. ස්වාමීනි ඒ කවර ලාමක කාරණාවක් විදිහටද අපි වටහා ගන්න ඕනේ. ඒක ඉතින් මේ කෙලෙස් සහිත පුජ්‍යලයාගේ ආදානග්‍රහයි දෘෂ්ටිය. ලේෂයෙන් මතවාද අදහන් අත්හරින්නේ නැති උපක්ලේශේ. ඉතින් ඒක හරියට තියෙනවා. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ ඉක්මා නොයුම් පිණිසත් ධර්මයේ තියෙන තමාට පිළිසරණ කර ගැනීම පිණිසත් නිසා සංඝයා රජතුමාගේ මතවාද දිහා ලොකු අවධානයක් යොමු කළේ නැහැ. උවදුරු තියෙන තැනින් අයින් වෙලා උන්වහන්සේලා පාඩුවේ වත් පිළිවෙත් කරගෙන ඒ කාලේ වෙනකොට මේ දහස් ගණන් රහතන් වහන්සේලා බිහි වෙලා මේ ඉඳලා තියෙනවා මේ ඒ ජම්බුද්දීපේ. ස්වාමීන් මේ සංස්කාර ධර්මයන්ගේ ඒ පුදුම සහගත බව පුදුම හමුවීම් සිදුවන ආකාරය ඔබ වහන්සේ දැන් අපට පහදලා දුන්නේ. ස්වාමීන් එතකොට මිලිඳු රජුරවන්ට නාගසේනයන් වහන්සේ සම්මුඛ වීම ගැන දැන් අපට කරුණු පැහැදිලි කර දෙන්න වෙලාවද? ඔව් නෑ. ඒකට තව ගොඩාක් යන්න තියෙනවා. එහෙමයි ස්වාමීන්. නාගසේන මහරහතන් වහන්සේගේ උපත් කතාව ඒක හරි සුන්දර දෙයක්. ඒක දිග කතාවක්. මේ විදිහට සංඝයා මේ පෙළමින් රජතුමාර කතාවක් කියවනේ තුච්ඡා වතබෝ ජම්බුද්දීපා මේ ජම්බුද්දීපය ඒකාන්තයෙන්ම හිස් කිසි කෙනෙක්ගෙන් තොරයි කියනකොට අස්සගුත්ත මහරහතන් වහන්සේට හිමාලයේ වැඩ හිටපු අස්සගුත්ත මහරහතන් වහන්සේට දිව්‍ය ශ්‍රවණෙන් ඇහුණා ඒක. මේ ජම්බුද්දීපේ නුවණැත්තන්ගෙන් හිස් කියන වචනේ ඇහුණා. උන්වහන්සේ ඒ සැනේ අසගත මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන්සේ කාලේ හිටපු සකුළුදායි. ඒ නිසා බුදුරජාණන්සේ ඇසුරු කරපු කෙනෙක්, සම්මුඛයේ දහන් ඇසු කෙනෙක්, මෛත්‍රී විහෙරණයෙන් වාසය කරන කෙනෙක්, මහා ශ්‍රාවකෙක්. ඉතින් ඒ නිසා ඒ උත්තරයන් වහන්සේ දිවසින් බැලුවා මොකද්ද මේකට හේතුව? උන්වහන්සේට පෙනුණා මේ තියෙන සසරේ දෙයක්. ඒක ඒ කියන්නේ මොහුගේ මේ ප්‍රශ්න නැගිල්ල එක දිගට එන්නේ සසරේ ප්‍රාර්ථනාවක් අරමුණ. ඒදොර මේක මැඩ පවත්වන්න පුළුවන් කෙනා කවුද කියලා බලනවා. දැන් ඒක මේ වගේ. දේවානම්පියතිස්ස රජුරවන්ට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඔබ මහසෑයට අතු තියන්න එපා. ඔබ තූපාරාමයේ හදන්න කියලා. නේ කාවන්තිස්ස රජුරෝ සේරුවිල සෑය හදනවා මිසක රුවන්වැලි සෑය ගැන හිතන්නේ නැහැ. ඒ අදාළ උරුමයක් තියෙනවා. ඒතර බැලුවා මේ උරුමේ කාටද තියෙන? අන්න නායක හඳුරු පේනවා. අර අතපත ගාපු කතාව. බැලුවා උන්වහන්සේ කොහෙද ඉන්නේ? දිවසින් පේනවා තාවතින්සේ ඉන්නවා. තාවතින්සේ සග්දේ විමන ළඟ විමානයක ඉන්නවා. කේතුමති කියන විමානේ. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? නාගසේන මේ සංඝයා රැස් කළා. උන්වහන්සේ ගිරදීන් සංඝයාට පණිවිඩයවලා සංඝයා රැස් කළා. සංඝයා රැස් කළා සංඝයාගෙන් ඇහුවා මේ විදිහට සංඝයා පෙළනවා නේද මේ මිලින්ද රජුරු ඊට පස්සේ සංඝයා කෝ එහෙමයි කියලා ඔබ වහන්සේලා කවුරුවත් ඒකට ඉදිරිපත් වෙන්නේ නැද්ද ඇහුවා නිහඬයි දෙවෙනි වතාවත් ඇහුවා ඔබ වහන්සේලා කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැද්ද කියලා නිහඬයි තුන්වෙනි වතාවෙත් ඇහුවා ඔබ වහන්සේලා කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැද්ද ඒකට නිහඬයි මේ රහතන් වහන්සේලායි කාලේ ඊට පස්සේ කිව්වා එහෙනම් මේ කාරණාවක් තියෙනවා අතීතයට සැඟවුච්ච දෙයක් කියලා සංඝයාට මතක් කරලා අපි සියලු දෙනා මේ දිව්‍ය පුත්‍රයා මනසලෝකී උපද්දවගමු. මනසලෝකී උපද්දවගමු කිව්වා. මේ අසගුත්ත මහරහතන් වහන්සේ ඇතුළු දහස් ගණන් රහතන් වහන්සේලා ඉරිදීන් සද්ද විමනේ පහළ වුණා. ශාක්‍ර දේවේන්ද්‍රයා මනාව පිළිගත්තා. පිළිගෙන ස්වාමීනි කුමක් පිණිස වැඩියාද? කුමක් පිණිස ඔබ වහන්සේ මේ දෙව් විමනට වැඩියාද කියලා විමසුවා. ඊට පස්සේ කෝ රජතුමනි මිලින්ද රජතුමා මේ බොහෝ පිරිස වෙහෙසටපත් කරනවා. ඒ නිසා අපි මේ මිලින්ද රජතුමා ගේ ප්‍රතිවාද මේ මේ වාද ප්‍රතිවාද මඩ පවත්වන්න පුළුවන් කෙනා සොයාගෙන මේ ඉන්නේ කිව්වා. ස්වාමීනි ඔය කාරණාව අපි දුටුවා. දැන් සක්‍රදේවිය දන්නවා මේ. ස්වාමීනි අර කේතුමති කියන දිව්‍යමාන ඉන්න දිවි රාජයා කලින් ඔය මිලින්ද රජතුමා මහාන වෙලා ඉන්න කාලේ ගුරු හාමුදුරුවෝ කිව්වා. ඉතින් ඒ නිසා සුදුසුම කෙනා කියලා කිව්වා. ඊට පස්සේ තමයි ආරාධනා කරලා නාගසේන මහරහතන් වහන්සේගේ උපත්ති සිද්ධ වෙන්නේ. මම හිතනවා ඒක කොටසකින් නතර කරන්නේ නැතුව අපි ඒක එක වැඩසටහනකටම නාගසේන මහරහතන් වහන්සේ කතාව ගන්න හොඳයි කියලා. හොඳයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා අපි තාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී වන්දනා කරනවා. පින්වතුනි මේ අභිනව සම්බුද්ධ වර්ෂය 2563 අභිනව සම්බුද්ධ වර්ෂයේ සමීපෙන් එළඹෙනවා. ඉතින් මේ වෙසක් කාලේ අපගේ ශිෂ්‍යතන් ඒ බුද්ධාලම්බන ප්‍රීතියෙන් නොවලහා පිරී යනවා. ඉතින් මේ අවකාශයේ ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනියේ මිලිඳු රාජ ප්‍රශ්නයට විවරණයක් අපගේ පින්වත් වැලිමඩ ශ්‍රද්ධා සීල ස්වාමීන් වහන්සේ වැඩම කරගෙන මෙලෙස දිනපතා ඔබට දායාද කරන්න අදහස් කරනවා. ඒ නිසා හෙට දවසෙත් මේ මොහොතේ මේ වෙලාවේ අප සමග රැඳෙන්න කියලා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අසිරිමත් මිලිඳු රාජ ප්‍රශ්නය හොඳින් විමසලා ඒ නාගසේන නම් වූ මහරහතන් වහන්සේ පිළිබඳව මහත් වූ ගෞරවය ඇති කරගන්න මිලිඳු රාජ මිලිඳු රජතුමන් පිළිබඳව මහත් වූ ගෞරවය ඇති කරගන්න අපට අවකාශ ලැබෙනවා. ඒ නිසා මේ පින්කම සතුටින් අනුමෝදන් වෙමින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමග රැඳෙන්න කියලා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් මේ දහම් පිළිසඳර ඔබට දායාද කිරීමේලා අද දින සදැහැති දායකත්වය දරන ලද්දේ ඇමරිකාවේ පදිංචි පින්වත් ප්‍රසංගිකා රණසිංහ මෙලවිය සහ කසුන් චතුරංග රණසිංහ මහත්මයා යන මේ පින්වත් අය විසින් ඉතින් මේ සදැහැතියන් ඉතාම ගෞරවයෙන් අපි සිහිපත් කරගෙන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා ආරාධනා කරගන්නවා ස්වාමීන් උතුම් පුණ්‍ය ආනුමෝදනාව සිදු කරන්සේක්වා පුණ්‍ය ආනුමෝදනාව මිලින්ද ප්‍රශ්නේ මූලික පළවෙනි වැඩසටහන අද දවසේ සිද්ධ වුණේ එතකොට මිලිඳ රජතුමාගේ පහළවීම ගැන අද අපි කතා කළේ. එතකොට අපි ඊළඟ වැඩසටහනේදී නාගසේන මහරහතන් වහන්සේගේ පහළවීම අපූර්ව සිද්ධියක් ඒ කතාව. නාගසේන මහරහතන් වහන්සේගේ පහළවීම උන්වහන්සේ ධර්ම ඉගෙන ගන්න හැටි, උන්වහන්සේට රහතන් වහන්සේ ළඟින් හික්මෙන හැටි, උන්වහන්සේ සෝවාන් වෙන හැටි, උන්වහන්සේ රහත් වෙන හැටි, ඊට පස්සේ උන්වහන්සේට මිලිඳ රජුව මුණ ගැහෙන හැටි ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ සංසාරයක දෙන්නේ පතාගෙන ආපු දෙන්නේ කිස්සලාම මොන ගහනකොට මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි ඒවා ඊළඟ වැඩසටහනත් එක්ක කතා කරන්න අපි කැමැත්තෙන් සිටිනවා. ඉතින් අපි අද පුණ්‍යානුමෝදනා කරනවා මිලිඳු රාජ ප්‍රශ්නේ වැඩසටහනේ ප්‍රවේශ ප්‍රථම වැඩසටහනට දායකත්වයේ දරන්ට තරම් පින්වන්ත වූ ප්‍රසංගිකා රණසිංහ මෙනවිය කසුන් චතුරංග රණසිංහ මහත්මයා ඇමරිකාවේ පදිංචි. ඉතින් මේ රැස්වන සියලුම පුණ්‍ය ධර්මයක් අපගේ පින්වත් ශබ්දවිඳුන් ඇතුළු සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. බලන්න විශේෂ කාරණේ සංඝයාගේ මොන ගැටලුව තිබ්බත් ඒ කාලේ ශබ්දවිඳුට තමයි කියන්නේ. දැන් අද කාලේ ප්‍රශ්නවලදී ශබ්දවිඳු අමතකයි. ඉතින් ඒ නිසා ශක්දිනිඳුට අපි මේ පින් අනුමෝදන් කරනවා සතරවරන් දෙවියන්ට, සෙන්පති දෙවිවරුන්ට, ලක්වැසි සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමින් සිහිපත් කොට සිටිනවා විශේෂයෙන් මේ ලංකාවේ දැනට පැමිණ තිබෙන මේ දුර්භාග්‍ය සම්පන්න සතුරු කරදර ආදී දුර වෙලා ලංකාව බුදුසසුනෙන් සැනසීවා කියලා දෙවරුන්ගේ දිව්‍ය උපකාරයෙන් ඒ සිහිපත් කරමින් දෙවරුන්ට පින් අනුමෝදන් කරනවා දෙවියන්ද ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු සාදු ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපයටපත් වේවා කියලා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි මිනිඳු රාජ ප්‍රශ්නේ මේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අපි අපේ භාෂාවෙන් කියවන්නේ. ඉතින් ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දරුතර මහා සංඝ රත්නයට පින් අනුමෝදන් වේවා විශේෂයෙන් සඳහන් කරලා තිනවා ගංගොඩවිල ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ගංගොඩවිල ධම්මදීපා මෙහෙණින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා සියලුම සංගරුවනට ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී ගෞතම සසුනේ පිහිට ලැබේවා කියලා. ඒ වගේම දැනට රෝගාතුරව සිටින සෙනනත් නාසිංහ පියාණන්ට ඉක්මන් සුවය පිණිස මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම හදිසි අනතුරකින් රෝගාතුරව සිටින සමන් නන්දන පෙරේරා මහත්මයාට මේ පින් අනුමෝදන් වී ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ඇමරිකාවේ පදිංචි කවින් දිරාන්සිංහ සහෝදරියට නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම දායකත්වයේ දරූ ප්‍රසංගිකා රණසිංහ මෙනවියටත් කසුන් චතුරංග රණසිංහ මහත්මයාටත් මේ පින් බොහෝ උපකාර වේවා මාමා නිවන පිණිස ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ දායකත්වයේ දරූ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දානයේ සඳහා උදව් උපකාර කරන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාට ඒ වගේම නිලධාරි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා මිලිඳු රාජ ප්‍රශ්නයේ දහම් පරයය ශ්‍රවණය කරන්ට සදහැසිත උපදවාගත් ඔබ සියලු දෙනාට මේ පින් බලෙන් කායික දුක් දුරු වේවා මානසික දුක් දුරු වේවා ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්‍රවයක් නොවේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වේවා සාදු සාදු සාදු අප කෙරෙහි අපමණ කරුණාවෙන්මයි පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කොට මේ උතුම් දහම් පිළිසඳර අප සියලු දෙනාට දායාද කළේ. ඉතින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් එකසේම අනුමෝදන් වෙලා සියලු සුවපත් භාවය ඇති වෙලා චිරජීවනය ඇති වෙලා සුවසේ ධම්මග වැඩම කරන්න උන්වහන්සේට සියලු අවකාශ ඇති වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු